තෙරුවන් සරණයි. මහා සලායතනික සූත්‍රය. දෙවනි කොටස. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ චාන් ත්‍රිපිටක මාලාවේ 12 වෙනි ග්‍රන්ථයේ 594 වෙනි පිටුවේ. මහා සලායතනික සූත්‍රය. මේ පළවෙනි කොටස අපි ගිය පාර ඉදිරිපත් කරා දේශනේ. ඒකේ දෙවෙනි භාගය දෙවෙනි කොටස පළවෙනි කොටසේදී අපි පොඩ්ඩක් මතක් කරොත් චක්කුම් බික්කවේ අජානං ආපස්සං යතා භූතං රූපං බි අජානං ආපස්සං යතා භූතං චක්කු විඤ්ඤාණං අජානං ආපස්සං යතා භූතං ඇස යථාභූත වශයෙන් නොදන්නා කමින් නොදක්නා කමින් රූපේ යථාභූත වශයෙන් නොදන්නා කමින් නොදක්නා කමින් චක්කු විඥානේ යථාභූත වශයෙන් නොදක්නා කමින් නොදන්නා කමින් අසත් රූපයත් ඇසේ විඥානයත් යථාභූත ඒ කියන්නේ සත්‍ය නොදන්නා කමින් ඒ රැවටීම නිසා විඥාන මායාවට රැවටීම නිසා බාහිර ඇත්ත කර ගැනීම ලෝකේ තියෙනවා කියලා ගැනීම බාහිර සත් ඇත්ත කර ගැනීම නිසා මේ විඥාන මායාව තුළ පෙන්වන මායාවට රැවටීම කියන්නේ බාහිර ඇත්ත කර ගැනීම. සාමාන්‍යයෙන් සතාසිය පාපා මේ ලෝකේ ඇත්ත කරගෙන තමයි ජීවත් වෙන්නේ. අනේ භූමිය තමයි මිත්‍යා දෘෂ්ටික භූමිය. පෘ탁ජන භූමිය. ඔබ දන්නා මුළු සමාජය දිහා බැලුවාම සියලුම ආගම් පදනම් වෙලා තියෙන්නේ ලෝකයේ ඇත්ත කර ගැනීම තුලයි. ලෝකයක් තියෙනවා, තියෙන ලෝකෙ මම ජීවත් වෙනවා. ලෝකෙ තියෙද්දි මම මැරලා මෙන්න මෙතනයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. ඉතින් මේ බුදුන් වහන්සේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා ලෝකෙට හෙළි කරන්න පෙර නොයසූ විරුදාමක්. ඒ කියන්නේ මේ ලෝකේ ඇත්ත කරගත්ත ධම නෙමෙයි. ඇත නැත කියන අන්ත දෙකෙන් මිදුණු ධර්මයක්. සාස්වත දෘෂ්ටියත් උත්තේජ දෘෂ්ටියත් බුදුන් වහන්සේ ඒ දෙකෙන්ම මිදුණු ධර්මයක් ලෝකෙට හෙළි කරනවා. තියනවා කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මෙන්න මේ හේතුඵල ධමයක් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා. මජ්ජේ ඥානං කියන තැනින් අන්තවලට නොඇලෙන නොගැටෙන ඒ අන්තවලින් මිදුණු ධර්මයක් ලෝකෙට හෙළි කරනවා. චිත්තේන නීයති ලෝකෝ. සිත තුලම වෙන ලෝකෙක අපි අතරමං වෙලා ඉන්න බව බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා. ඒක පෙර නොයසු විරෝධාවක්. ඒක බුදු සමය තුල බලන විට ඒ ජටිලව බ්‍රහ්මණය නිගණ්ඨය ගාව එවැනි අදහසක් තිබුණේ නැහැ. අද නූතන යුගයේ පවා අපිට පේන්න තියෙනවා බහුතරයේ ඉන්නේ ලෝකේ ඇත්ත කරගෙන. බොහොම අතලොස්සයි බොහොම සුළු. ඊටාම ටික දෙනාට මේ සත්‍ය වැටහෙන. සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ බොහොම ටික දෙනයි. සැබෑම බෞද්ධයෙක් වෙන්නේ භවය කියන්නේ මේ ලෝකේ තියෙනවා කියන තැන. නම් භව නිරෝධයයි බෞද්ධ කියන තැන තියෙන්නේ. භව නිරෝධෝ නිබ්බානෝ. එහෙනම් ලෝකේ ඇත්ත කරගත්ත අය බෞද්ධයින් වන්නේ නැහැ. ලෝකේ සත්‍යයක් නොවන බව දකින අයයි බෞද්ධයෙක් වන්නේ. බෞද්ධයින් කියලා කියන්නේ ඇත්තටම මේ සත්‍ය අවබෝධ කරගන්න අය. ඒ කියන්නේ අපි ගිය පාර දේශනේ නවත්තපු තැනත් එතනයි. ආර්ය සම්මා දිට්ඨියටපත් වෙන්නේ මේ විඥාන මායාවට නොරවටෙන ලෝකේ ඇත්ත කර ලෝකේ විඥාන මායාවට රැවටි ලෝකේ ඇත්ත කරගත් අය නෙමෙයි. මේ සූත්‍රය තුල මනාකොට ඒක අපිට දක්න ලැබුණා. එතකොට චක්කුම් භික්කවේ අජානං ආපස්සං කියන්නේ ඒ ඥානම් පස්සං කියන්නේ සත්‍ය දකිනවා. ඒ නිවැරදි දැක්මත් දැනුමත් ඥානම් පස්සං කියන්නේ. එතකොට මේ සූත්‍රයේ මුල් කොටසේ පෙන්වන්නේ මිත්‍යා දෘෂ්ටික භූමිය. චක්කුම් භික්කවේ අජානං ආපස්සං යතා භූතං. රූපං අජානං ආපස්සං යතා භූතං. චක්කු විඤ්ඤාණං අජානං ආපස්සං යතා භූතං කියන්නේ මිත්‍යා දෘෂ්ටික භූමිය. ලෝකේ ඇත්ත කරගෙන ලෝකෙන් සැප දුක් විඳින භූමිය. ඒ වගේම ඒ සූත්‍රය මීගා කොටසේ තියෙනවා. තස්ස සාරතස්ස සංයුත්තස්ස සම්මුලස්ස අස්සාදානෝ පස්සිනෝ විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti. අසත් රූපයත් විඥාන ආදී සාරේ දකිනවා ඒ ඇසත් රූපයත් ඇසේ විඥානයත් අර හදන ඒ අරමුණ සිත කියන්නේ අපි සිතට එන අරමුණටනේ. ඒ අරමුණ ඇත්ත කරගෙන ඒක ඇලෙනවා කියන එක සාරතස්ස. එහෙම නැත්නම් තස්ස සාරතස්ස සංයුත්තස්ස සම්මුලස්ස අන්න මුලාවටපත් වෙනවා. සම්මූලයටපත් වෙනවා. ඒ නිසාම ඒකට බැඳෙනවා. රැවටීම බාහිර ඇත්ත මේ දකින්න දේ තියෙනවා. තියෙනවා කියලා ඒකට සම්මුලාවටපත් වෙලා ඒකට රැවටිලා ඒක ඒකට ඇලෙනවා. සාරස් සස්ස ඒක ඒක ගන්නවා සාරයි කියලා හිතලා. ඒක තියෙනවා කියලා. පොත තියෙනවා. අන්න එතන එන අරමුණේ සත්‍ය දැකලා මිදීම නෙමෙයි රැවටීම සම්මුලයටපත් වීම. අන්න අස්සාදානු පස්සිනු අන ආස්වාදේ විඳිනන දැන් පොත තියෙන එහෙනම් ඒ පොතෙන් සැප වෙනවා දුක වෙනවා ඇලෙනවා ගැටෙනවා එහෙමනම් එතන තණ්හා උපදිනවා. උපාදාන එතනමයි. පොත අල්ලා ගැනීමයි උපාදානය කියන්නේ. පොත තියනවා කියලා ගැනීමමයි උපාදානය කියන්නේ. අන් අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti. අනේ එතන අපචයන් නෙමෙයි උපචයන්. මේකේ අස්සද අනු දැකලා ඒකෙන් මිදෙන්නේ නැහැ. ආයතේ ඒ ආයතෙන් පංච උපාදානස්කන්ධා උපචයන් ගච්ඡanti. පංච ඒක අල්ලා ගන්නවා උපචයන් ගච්ඡanti. උපචය වෙනවා. අපචය කියන්නේ අත්හැරෙනවා. උපචය කියන්නේ අල්ලා ගන්නවා. උපාදානය පංච උපාදාන කරගන්නවා. එතකොට ඒ නිසාම මුලා වූ නිසාම ආස්වාදයට යනවා. එයින් ලැබෙන ආස්වාදයේම බලමින් ඒ පංච උපාදානස්කන්ධේ නැවත නැවතත් ඒ නැවතත් පංච උපාදානස්කන්ධේම හැදෙන්න හේතු වෙනවා මේ උපචේවීම රැඳීම නැවතත් ඒක හැදෙන්න හේතු වෙනවා. තස්ස සාරතස්ස සංයුත්තස්ස සම්මුලස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා අර ආයතන නැවත උපාදාන වෙලා අල්ලගෙන උපචයන් ගච්ඡanti. දැන් මේ මුලාව මිත්‍යා දෘෂ්ටික භූමියේ බාහිර දෙයක් තියෙනවා කියලා අල්ලගත්තත් භූමියේ. ඊගාවට කියනවා අනේ රැවටෙච්ච භූමිය තුලම ඊගව කොටසේ තස්ස කායිකාපි දරතා පවඩ්ඩන්ති චේතසිකාපි දරතා පවඩ්ඩන්ති කායිකාපි පරිලාහා පවඩ්ඩන්ති චේතසිකාපි පරිලාහා චේතසිකාපි සන්තාපා කායිකාපි පරිලාහා පවඩ්ඩන්ති චේතසිකාපි මෙතන කය සිත කියලා මේ දෙපැත්තට බෙදෙනවා. කයට ඒක ඒක මේක පරිලාහේ. එහෙම නැත්නම් එබඳුවේ පුජ්‍යලයාට තස්ස කායිකාපි දරතා පවඩ්ඩන්ති. එබඳුවේ පුජ්‍යලයාට ඔහුගේ කායික විඩාව වැඩෙත්. චෛසික පීඩාව වැඩෙත්. කායික තැවිලි වැඩෙත්. චෛසික තැවිලි වැඩෙත්. කායික දැවිලි වැඩෙත්. චෛසික දැවිලි වැඩෙත්. එනිසා ඔහු කායික දුකටත් චෛසික දුකටත්පත් වේ. තස්ස කායිකාපි දරතා පවඩ්ඩಂತಿ චෛසිකාපි දරතා පවඩ්ඩಂತಿ. කායිකාපි පරිලාහ පවඩ්ඩಂತಿ චෛසිකාපි පරිලාහ පවඩ්ඩಂತಿ. චෛසිකාපි සන්තාපා කායිකාපි පරිලාහ පවඩ්ඩಂತಿ. පරිලාහ. එතකොට මේ කායික දැවිලි චෛසික දැවිලි කායික තැවිලි චෛසික තැවිලි ඒ මේ පරිලාහ මේ මේ විඳවන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගැනීම තුලයි සත්වයා දුකට වැටෙන්නේ පරිලාහයට වැටෙන්නේ එතකොට බාහිර එන සිතට එන අරමුණ සත්‍ය දැකලා මිදෙන තැනයි යෝනිසෝ මනසිකාරයෙන් ඒ සිතට එන ආරම්මනේ සති සම්පජන්නේ ඒ සත්‍ය දැකලා මිදෙන තැන යථාභූත ඥාණයෙන් දැකීම කියන කාරණේ මේ සිතෙන් සත්‍ය දැකලා මිදෙන කෙනයි මේ මායාවට රැවටිලා දුකට වැටෙන එකෙන් මිදෙන්නේ. දෙන දුකෙන් මිදෙන මග වෙන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැනයි. මේ මහා සලායතනික සූත්‍රයේ මනාකොට පෙන්නනවා මේ සිතට එන අරමුණ සලායතනේ ආයතන කියන්නේ ඇස කියන ආයතනෙන් අපිට දෙයක් අරමුණක් හැදෙන්නේ. ඒතර ඒ හරමුණ හැදුණු අරමුණට රැවටීම සලායතන අපිට ඇස කියන ආයතනේ වර්ණ, ශබ්ද, සෝත ආයතන. එතකොට ගාහන ආයතනේ ගන්ධ, ජීව ආයතන රස. එතකොට පොට්ටබ්බ කාය ප්‍රසා උණුසුම සීතල කාය ප්‍රසාදේ. එතකොට මනසෙන් එන අරමුණු මෙන්න මේ අරමුණු වලට සත්‍ය පෙන්වීම තමයි මේකෙන් මිදෙන මඟ. නමුත් මේ සත්‍ය කර ගැනීම තුළ මේ ධර්මයේ නොදන්නා අසෘතවත් පෘථග්ජනයා මේන අරමුණට රැවටිලා දුකට වැටෙන බව කායික දැවිලි, චෛසික දැවිලි, කායික තැවිලි, චෛසික තැවිලි ඇති වෙන බව මේ මුල් කොටසෙන් ඔබට දකින්න ලැබෙනවා. තස්ස කායිකාපි දරතා පවඩ්ඩಂತಿ තයිසිකාපි දරතා පවඩ්ඩಂತಿ කායිකාපි පරිලහා පවඩ්ඩಂತಿ තයිසිකාපි සන්තාපා කායිකාපි පරිලාහා පවඩ්ඩන්ති. එතකොට මේ සූත්‍රයේම ඔබට ඊගාව කොටසේ පැහැදිලි කරන්නේ දැන් දුකට වැටෙන හැටි පැහැදිලි කරලා ඒ වගේම දුකෙන් මිදෙන හැටි. එතනදී බුදුන් වහන්සේ දේශනා කරනවා චක්කුංචකෝ භික්කවේ ඥානං පස්සං යතභූතං. අන්න යතභූතෙන් දකිනවා ඥානං පස්සං යතභූතං. ඒ දනින දකිමින් ඒ කියන්නේ මේක දැනගන්න එක ඒ කල්යාණ මිත්‍රාගෙන් අසා මේ සත්‍ය මේ කුමක්ද කියලා දැනගන්න තැනනේ ඥානම් පස්සම් කියන්නේ ඒක තමන්ටම සාන්දිටික වෙන තැන. ඒ කියන්නේ දැනීමයි දැක්මයි. දැක්ම කියන්නේ දැන ගැනීමයි. දැනුමයි ඒක දැක්ම කියන්නේ තමන් තමන්ගේම අධ්‍යක් ප්‍රත්‍යක්ෂතාවයට පත්වීම. එතකොට අර ලුණු කාපු කෙනාට ඒක තමන්ට ප්‍රත්‍යක්ෂයි. දැනීමයි දැන ගැනීමයි. කාරණා දෙක ඥානම් පස්සක්. ඊටම වැදගත් ඒ වචන දෙක. ඒතර එතනින් තමයි මේ ධර්මයේ දිගටම ලියාගෙන යන්නේ. බුදුන් වහන්සේ පෙන්නනවා. චක්කුං චක්කෝ භික්කවේ ඥානම් පස්සං යථා භූතං. අන්න සත්‍ය දකින්නවා යථා භූතං. රූපං ඥානම් පස්සං යථා භූතං. චක්කු විඥානං ඥානම් පස්සං යථා භූතං. චක්කු සම්පස්සං ඥානම් පස්සං යථා භූතං. යම් කිසි කෙනෙක් ඇස හරියාකාරව යථාභූත වශයෙන් දකිනවා නම් රූපේ හරියාකාරව යථාභූත වශයෙන් දකිනවා නම් ඇසේ විඥානේ චක්කු විඥානේ යථාභූත වශයෙන් දකිනවා නම් ඒ නිසා හටගත් ස්පර්ශය දැන ගැනීම වේදනාව සංඥාව සංකාර විඥාන ඒ ස්පර්ශයේ වේදනාවන් යථාභූත වශයෙන් දකිනවා නම් එබඳු පුජ්‍යලයා ඒ ආදීනව දකිමින් වාසය කරන්නා වූ ඒ භික්ෂුව අපචයන් ගච්ඡanti අන්න වචනේ. උපචයන් ගච්ඡanti කියලා බුදුන් වහන්සේ මුල් කොටසේ පෙන්නවා මේ මේ සත්‍ය නොදකින කෙනා උපචයන් ගච්ඡanti රැස් කරනවා උපාදාන කරගන්නවා. නමුත් මේ සත්‍ය දකිනවා නම් යථාභූත ඥාණයෙන් දකිනවා නම් අපචයන් ගච්ඡanti රැස් කරන්නේ නැහැ. අස්තහරිනවා. අන්න එකතු කරන්නේ නැති අස්කරන ප්‍රතිපදාවක් ඒ ශික්ෂණයක් අන්නේ මේ සත්‍ය එන එන අරමුණේ සත්‍ය දකින තැන මේකේ තවත් වචනයක් පෙන්눔 කරනවා ඒ රකින්න භික්ෂුව කියන වචනේත් කියනවා. ඒතර භික්ෂුව කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා ඒ අරමුණෙන් මිදෙන කෙනා භික්ඛු කියන්නේ. අන්න එතනිනුයි භික්ෂුව පනවන්නේ. භික්ෂුව කියලා කියන්නේ මේ අද සාරිත්‍රානුකූල සංස්කෘතිය තුළ අපි දකිනවා භික්ෂු පරම්පරාවක්. ඒ සංස්කෘතියක්. ඒ හැම රටකම සංස්කෘතියක් තියෙනවා. අපි ඒකට ගරු කරනවා. අපි සංස්කෘතියෙන්ම මේ මේ දේ අපි හඳුනාගත්තේ. ඒ සංස්කෘතිය තුළ පැවතාපු ධර්මය නිසා. ඒ නිසා අපිට ගෞරවයක් ඒක තැන තියෙනවා. භික්ෂුන් වහන්සේලා ගැන අපිට ගෞරවයක් තියෙනවා. ඒ සංස්කෘතිය තුළ මේක රැකිලා තියෙනවා. නමුත් මෙතන ධර්මය නම් ධර්මයයි. ධර්මය තුළ භික්ෂුව බුදුන් වහන්සේ කියන භික්ෂු කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කෙනා කවරෙකු හෝ ඒවා ඔහු භික්ෂුවක්. ඔබ දන්නවා බුදුන් වහන්සේ ඒ භික්ෂු භාවයෙන් පැවිද්දා උපසම්පදාව පිරිනැමුවා. අන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන අයටයි. ජානම් පස්සං යථා භූතං කියන තැනයි. ඒ යමෙක් ඉන්නවද බුදුන් වහන්සේ ඒ භික්ෂු භාවයෙන් පැවිද්ද උපසම්පදාව පිරිනමනවා. ඒකට හේතුව භික්ෂුවක් කියන්නේ එතනින්. භික්ෂුව කියන්නේ සිතට එන අරමුණේ ශක්තිය දක්න එතනින්. යමෙක්ගේ ප්‍රතිපදාව නොරකින්නවා නම් ਉਹ භික්ෂුවක් නෙමෙයි. හොඳින් පෙන්වන්න පුළුවන් භික්ෂු සූත්‍රය සවන සූත්‍රය. හොඳින් බුදුන් වහන්සේ අපි ඉස්සරහට දේශනා කලින් දේශනා කරලා තියෙනවා පැහැදිලි කරන්නත් පුළුවන්. ඔබටත් මේ පොත් බලුවම හොඳට පේනවා. සූත්‍ර පිටකේ මනාකොට මේක වෙන්නලා තියෙනවා. කාටවත් නෑ කියන්න බෑ. චක්කුංචකෝ භික්ඛවේ ඥානං පස්සං යතා භූතං. රූපං ඥානං පස්සං යතා භූතං. චක්කු විඥානං ඥානං පස්සං යතා භූතං. චක්කු චක්කු සම්පස්ස ඥානං පස්සං යතා භූතං. මෙතන විශේෂයෙන් චක්කු සම්පස්සං. ඒ නිසා දැනගත් දැන ගැනීමයි. අන්න සම්පස්ස වේතනා. අන්න දැනගත් දේ ඒ දැන ගැනීමයි සත්‍ය වන්නේ. ඒකයි යථාභූත ඥානෙන් සත්‍ය දකිනවා කියලා කියන්නේ. ඒකයි චක්කු සම්පස්සං ඥානං පස්සං යථාභූතං කියන ඒ වාක්‍යය මෙතන තියෙන්නේ. එතකොට ඒ වගේම ඊගා කොටසේ ඔබට දකින්න ලැබුණා අපි ගියපාර මේ පැහැදිලි කරා දීර්ඝ මේ එකින් එක. නමුත් මෙතන කෙටියෙන් අපි මේ අවසානට එන්න යන්නේ. තස්ස කායිකාපි දරතා පහියන්ති අර පළවෙනි කොටස වගේම දරතයෙන් මිදෙන්නේ මේ සත්‍ය දකින කෙනා කියනවා. තස්ස කායිකාපි දරතා පහියන්ති දැන් කලින් කිව්වේ තස්ස කායිකාපි දරතා වඩ්ඩන්ති. ඒ කියන්නේ තස්ස කායිකාපි දරතා දරතා වැටෙනවා. ඒ මේ ඇත්ත කරගත්ත කෙනා රවටුණු කෙනා අජානං ආපස්සං කියන කෙනා කායිකාපි දරතා වඩ්ඩන්ති කියලයි ඒ කෙනා සත් බාහිර ඇත්ත කරගෙන ඒ බාහිර දෙයක් තියනවා කියලා හිතාගෙන ඒකෙන් බදාගෙන ඒක උපාදාන කරගෙන ඒක අල්ලගෙන ඒකෙන් සැප දුක් විඳින්න ගිහිල්ලා දරතාවට විඩාවට ලක් වෙනවා. දුකට වැටෙනවා. දුක්ඛ දෝමනස්සයට වැටෙන්නේ බාහිර ලෝකයේ ඇත්ත කරගත්ත කෙනා. මෙතනින් හොඳට මේ කාරණේ මේ සූත්‍රය තුලින්ම පෙන්නනවා. තස්ස කායිකාපි දරතා පහියන්ති. අන්න දරතේ පහීන වෙනවා. තස්ස කියන්නේ එතකොට මේ විදිහට සත්‍ය දකින්න කෙනා. තස්ස චෛසිකාපි දරතා පහියන්ති. චෛසිකා සිතත් කයත් දෙකම සත්‍ය දකින කෙනාගේ දරතේට යන්නේ නැහැ. විඩාවට ලක් වෙන්නේ නැහැ. දුකට වැටෙන්නේ නැහැ. පරිදේවට යන්නේ නැහැ. කායිකාපි සන්තාප පහියන්ති. කායික සන්තාපේ පහියන්ති. චෛසිකාපි සන්තාප පහියන්ති. කායිකාපි පරිලාහ පහියන්ති. චෛසික කියන්නේ මෙතන සිත පැත්ත, කායික කියන්නේ ගතසිත දෙකම නිවෙන පැත්තක් තමයි මෙතන පෙන්වන්නේ. එතකොට චෛසිකාපි පරිලාහ පහියන්ති. එතකොට සෝ කාය සුක්කම්පි චේතෝ සුක්කම්පි පටිසංවේදේති ඒ භික්ෂුවගේ කායික විඩාව ප්‍රහීන වේ චෛසික විඩාව ප්‍රහීන වේ කායික තැවිලි ප්‍රහීන වේ චෛසික තැවිලි ප්‍රහීන වේ කායික දැවිලි ප්‍රහීන වේ චෛසික දැවිලි ප්‍රහීන වේ ඒ භික්ෂුව කාය සුඛයත් චෛසික සුඛයත් විදී අන සුඛය කියන වචනේ මෙතන භාවිතා කරනවා සුඛය කියලා කියන්නේ ඔබ අපි කලිනුත් පෙන්නවා මේක ප්‍රීතිය නෙමෙයි සතුට නෙමෙයි මේ සුඛය කියන්නේ විහරණය තුළ ලැබෙන සාන්ත සුවය. අන්නේ සාන්ත සුවයටපත් වෙනවා. සුඛයටපත් වෙනවා. ඒතර භාවනා කරන අයටත් ඒ සුඛය කියන වචනේ හම්බ වෙනවා හැමතැනම. ඒකට හේතුව ඔබ දන්නවා ප්‍රථම ධානය, ද්විතීක ධානය, විතක්ක ਵਿਚාර, ප්‍රීති සුඛ. සුඛය කියන්නේ සුඛය කියන්නේ එතන ඇත්තටම මේ අර සුඛයටපත් වෙනවා. සාන්ත සුවයටපත් වෙනවා. ඇත්තට මේ මේ මාර්ගය තුළ ප්‍රතිපදාව තුළ කටයුතු කරන හේ සියල්ලකෙම විඩාවට ලක් වෙනවා කියන්නේ ඇලෙන ගැටෙන තැනින් මිදෙනවා කියන්නේ හිත බැඳීම් වලින් ලිහෙනවා හිතට 아무තු මේ ආතතියක් ඇති වෙන්නේ අනේ ආතතියේ මිදීම තුළයි මේ සුඛය තියෙන්නේ අපි විවිධාකාර පැතිකඩයන් ඔස්සේ පෙන්නවා මේ මේ සිතුවිලි හරි බරයි වෙහසයි කියන්නේ මේ සිතුවිලි වලින් මිදෙන තැන මේ සෝයක් තියෙන බව ඒ සෝය ඒ සිතුවිලි වල තියෙන ඒ බරගතිය සිතුවිලි වලින් මිදෙන තැන හමු වන බව. තද නින්දට යන්න හේතුව එතන දැනෙන සුවයට හේතු අපි මේ විදිහට පෙන්වනවා. අපි දැන් එන්නේ දැන් මේ පෙන්නුවේ අසෘතවත් පෘ탁ජන භූමිය මිත්‍යා දෘෂ්ටික මෝහඝන අන්ධකාර භූමිය. එතකොට බාහිර ලෝකේ ඇත්ත කරගෙන ජීවත් වෙන තැන. ඔබ බලන්න ඔබ ඉන්නේ කොතනද කියලා. සමහර විට මේ ධර්මයේ අහන ඔබත් ඉන්නේ බාහිර තාම ඇත්ත කරගෙන නම් ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටික භූමියේ. සතා සිව්පාවයි එවැනි අපි කියනවා නම් යමෙක් නම් ඒ අතර වෙනසක් නැහැ. මිත්‍යා දෘෂ්ටික නම් මිත්‍යා දෘෂ්ටියමයි. ඒ අතරින් සම්මාදිට්ඨිය කමුවන්නේ නැහැ. යමෙක් කියනවනම් ලෞකික භූමියේ හොඳ නරක කියන අන්ත දෙක දැකලා මේ හොඳ අන්තේ සම්මාදිට්ඨිය කියලා ඒ රැවටිලා. එතනක් තියෙන මිත්‍යා දෘෂ්ටියමයි. ඒක බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා. අපි ඉදිරි සූත්‍රවලදී තවත් හොඳට මේ කාරණා පෙන්නනවා. ඔබට පෙන්වන්න හැකියාව තියෙනවා. මේ සූත්‍ර පිටකේ මේ තියෙනවා. ඔබටත් දකින්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක දකින්න මහා නුවණින් මේක බුදුන් වහන්සේම පැහැදිලි කරනවා. ඉතින් අපි ධර්මයේ තුල පැහැදිලි කරගෙන යනකොට මේ කාරණා ඔබට පැහැදිලි කරා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායानुපස්සී විහෙරති කියලා බුදුන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්නෙම ලෝකේ සත්‍යයක් නොවන බව දකින්නයි සතර සතිපට්ඨානය වඩන්නේ කිය. එතනින් තමයි වේදනා අනුපස්සනාවට වේදනාව ඇත්ත කරගන්න නෙමෙයි. රූපේ ඇත්ත කරගන්න නෙමෙයි. කායන පස්සනා කියන්නේ රූපෙන් රූපේ ඇත්ත කරගන්න නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥානම තමයි ඔය ඔය කායන පස්සනා වේදනා අනුපස්සනා චිත්ත අනුපස්සනා ධම්ම අනුපස්සනා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ස්කන්ධයේ උදේවේ දැකීමයි. ස්කන්ධයේ සත්‍ය දැකීමයි සතර සතිපට්ඨානය තුළ සිද්ධ වෙන්නේ. ඒකේ රූපේ සත්‍ය දකින්නකොට රූපේට හිමිකාරයක් නැහැ. රූපේ කෙනෙක් පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ කෙනා පුජ්‍යලයා හිමිකාරය නැති වෙන තරයි විනය ලෝකේ අවිද්‍යාව දමනස්සාරං කියලා කියන්නේ. එහෙනම් කෙනෙක් දෙයක් කියලා තියෙන තැන ලෝකයක් තියෙනවා. හැබැයි කෙනෙක් දෙයක් හමු නොවන තැන විනය ලෝකේ ලෝකෙන් මිදෙනවා. ඔබට පොත තිබුණොත් පොතට ඔබ පොත හිමිකාරයෙක් ඉන්නවා. පොත තිබුණොත් පොත මගේ වෙනවා. එහෙනම් පොත මම මගේ නම් ඒක මමත් ඉන්නවා. එහෙනම් ආත්මයක් තියෙනවා. අන්න මම මම මම මගේ මගේ ආත්මය කියන එක පොත ඇතිවීම කියන තැනමයි ඒ තණ්හා මාන දිට්ඨි උපදින්නේ. තණ්හා මාන දිට්ඨි කියන්නේ තණ්හා කියන්නේ මගේ කියන එක. මාන කියන්නේ මම ඉන්නවා එහෙනම් කියන එක. දිට්ඨි කියන්නේ ආත්ම දිට්ඨියක් ඒ තුල ඇති වෙනවා. අන්න තණ්හා මාන දිට්ඨිය ඇවිත් වෙන තැනයි ආශ්‍රව ටික තියෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, විභවආශ්‍රව, ආශ්‍රව ධර්ම තියෙන්නේ. එහෙනම් ඒ ආශ්‍රව කියන්නේ එතකොට දිට්ඨාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍ර මේ විදිහට ආශ්‍රව ධර්ම ඔබට හඳින් දකින්න ලැබෙනවා. එතකොට මේ සියල්ලම හැදිලා තියෙන්නේ ඔක්කොම තියෙන්නේ කොතනද? බාහිර ඇත්ත කරගත්ත තැන. පොත තියෙනවා කියනවා නම් ඒ සියල්ලම හැදෙන්නේ එතනමයි. උපාදානය හැදෙන්නේ එතන, තණ්හාව හැදෙන්නේ එතන, ඒ සියල්ලම තණ්හා මාන දිට්ටි සියල්ලම හැදෙන්නේ එතනයි. ඒ කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැන තියෙන රැවටීමයි මිත්‍යා දෘෂ්ටික භූමිය සියල්ලම හැදෙනවා. කර්ම භූමියම හැදෙන්නේ එතන. එහෙනම් වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම එතනමයි හැදෙන්නේ. බාහිර දෙයක් තියෙනවා නම් ඒ දෙයට එක්ක ඇලෙනවා, ගැටෙනවා. එතන ලෝභ, ද්වේෂ, මෝහ සිත් උපදිනවා. ඒ තුලම කර්මපතේට කොටු වෙනවා. ඒ තුලයි මිත්‍යා දෘෂ්ටික භූමිය. හැබැයි බාහිර දෙයක් මෙතන බාහිර දෙයක් හමු නොවන තැන, බාහිරින් මිදෙන තැන සියල්ලෙන් මිදෙනවා. සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වෙන්නේ එතනින්. ඒකයි තණ්හාව නිසා සිත උපදිනවා නෙමේ කිසිම වෙලාවක ඔබ මේ පැත්ත බලනකොට ඔබට බිත්තිය පේනවා නම් මේ පැත්ත බලනකොට පොත පේනවා නම් මේ තණ්හාව නිසා නෙමෙයි. ඒ ස්කන්ධයන්ගෙන් තමයි මේක හැදෙන්නේ. ඒ ස්කන්ධානම් පාතිභාතන ප්‍රලෝභයන් උච්චජාති. ආයතන නිසා හටගත්ත දෙයට තණ්හාව නිසා බිත්තිය හැදුනා නෙමෙයි. දැන් මේ මොහොතේ ඔබට සිතක් උපදිනවා කියන්නේ අරමුණක්. මේ මොහොතේ ඔබ ඔබ මේ සිත කියන්නේ අරමුණ. එතකොට අරමුණ නම් ඒක ශබ්ද අරමුණක්, වර්ණ අරමුණක්, ගන්ධ අරමුණක්. කුමන අරමුණක්ද මේ මොහොතේ ඇති වෙන්නේ? අන්නේ අරමුණේ සත්‍ය දැකීම පමණයි අපිට කරන්න තියෙන්නේ ඇත්තටම නිවන් මඟ කටයුතු කරනවා කියන්නේ. මේ මොහොතේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන තැනයි මේ සියලුම දේ තියෙන්නේ. නිවන් මඟ පිටලා තියෙන්නේ. ඒ මේ මොහොතේ සිතට එන අරමුණේ රැවටීමයි මිත්‍යා දෘෂ්ටිය. මේ මොහොතේ සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි ආර්ය ෂ්ටාංග මාර්ගය කියන්නේ. අනේ ඒක තමයි අපි ගිය පාර දේශනේ අවසාන මේ මහා සලායතන සූත්‍රයේ පළවෙනි කොටසේ අවසානට පැහැදිලි කරේ. ඉතින් අන්තිම කොටස යා දැන් සත්‍ය දකින්නේ එතකොට අජානං ආපස්සන් නෙමේ ජානං පස්සන් කියන තැන. රැවටුණු කෙනා නෙමේ සත්‍ය දකින්න කෙනා යථාභූත ඥාණයෙන් සත්‍ය දකින්න සිතට එන අරමුණේ. එතකොට ඒ ඒ සිතට එන අරමුණේ සත්‍ය දකින ප්‍රතිපදාවක් තමයි අපි ඔබට දිගින් දිගට පැහැදිලි කරගෙන ආවේ ප්‍රතිපදාව. අපි ඔබට පැවසුවා මේ ප්‍රතිපදාව අපි නිකම්ම හැදුවේ නැහැ කියලා. අපි ඔබට පැවසුවා මේ ප්‍රතිපදාව අපි පුහුණු වුණා. මේ ප්‍රතිපදාව තුළ ඔබටත් මේ මාර්ගය තුළ ඔබට මේ මේ මාර්ගසිතත් ඵලසිතත් හමු වෙනවා. ඔබ මේ ඵලයන් වලටපත් වෙනවා. ඔබට මේ ආනිසංස හිමි වෙනවා. අපි ඔබට මේ ප්‍රතිපදාව පෙන්නවා. සිත සිත දකිනාකාරේ සිතට සිත විසිරනකොට පේන්නේ නැහැ. සමතේ වඩන්න ඕනේ. අපි ඔබට පැවසුවා ඒ සිත විසිරනකොට දකින්න බැරි නම් සමතේ තාම වැදගත්. සිත එක අරමුණක පවත්වා ගන්න සතිය අපේ gedara සතිය තුළ සිත පිහිටවන පුරුදු වෙන්න ඊට පස්සේ සිතට එන අරමුණ පේන්න ගන්නවා. ඒ සිතට එන අරමුණ දකින්න අරමුණ දකිමින් මිදෙන්න ඒ අරමුණ වලට රින්ගන්න එපා. අපි පෙන්වෝ ඒ අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන අරමුණෙන් මිදෙනවා. ආදී හතරකට පෙන්වුවා. සිත දැකීම සිහිය පිටන එක සමතේ වඩන එක පළවෙනි අධියර. දෙවෙනි අධියර බාහිර ඇත්තක් නොවන බව සිත බව දකින්න එක. පේනව නෙමේ හිතෙනවා කියන තැන. පේනව නෙමේ හිතන. අතන අපි ඉස්තින් හදාගෙනයි මේ බලන්නේ. ඒක ඔබට තව ඉස්සර සූත්‍රවලදිත් පේයි. මේ සූත්‍ර තුලත් ඒක පේන්න තියෙනවා. ඇයි සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ? එහෙමනම් ඒ අරමුණේ සත්‍ය දකින්න තැන ඔබට දර්ශන අවබෝධය තියෙනවා. දර්ශන අවබෝධය තුළ අපි පෙන්නවා ඒ දේශනාව ඔබ අහන්න ඇති. අපි මේ සිතට එන්නේ කිරණයක්. ඒ කිරණේ ඒ ආයතනවල විඥාණයෙන් එන්නේ ద్వාර වලින් එන්නේ අරමුණු ඒ චක්කු විඥාණය කියන්නේ නැත්නම් සෝත විඥාණය කියන්නේ ගාන විඥාණය කියන්නේ ජීව විඥාණය කියන්නේ ශබ්දේ සෝත විඥාණයෙන් එන්නේ. එතකොට වර්ණ මේ අපි කියනනේ චක්කු විඥාණය හැඩතල. මේ සේරම හැඩතල. මේ ආයතන අඳුරන්නේ මොනවාද කියලා. නමුත් ආයතන විඥානේ මනෝ විඥාණයෙන් තමයි ඒක ස්පර්ශ වෙනවා මනෝ විඥාන. වේදනා සංඥා සංකාර ගැන දැනගන්න ආකාරය. මෙතන එකටම තියෙන සිද්ධියක් වෙන් කරන්න බෑ. ඒක අපි මේ මොහොතේම කියන මේ අරමුණ දකින මොහොතේම ෂණේම සිද්ධ වෙනවා. වට්ටම් වට්ටති කියන්නේ වට දෙකක් මෙතන කරගෙනවා. එකක් චක්කු විඥානේ, අනිත් එක මනෝ විඥානේ. તો චක්කු විඥාණයෙන් එන හැඩතලේ ඒකේ ඒකේ පොත හැදෙන්නේ මනෝ විඥාන. මනෝ විඥානේ හදාගත්ත පොත නැවතත් ආයතනයට බලනවා. මුලින් ආයතන වලින් එන්නේ කිරණයක්. මුලින් එන්නේ ආයතනෙන් කියලා නෑ. ඒක තමයි චක්කු විඤ්ඤා. තින්න සංගති පස්සෝ. එතන නැවතත් ආයතන අරලා බලනවා. ඒකයි වේදනා සංඥා වේදනා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන. ඒක ස්පර්ශයෙන් එන්නේ. එතකොට වටම් වටති කියලා කියන්නේ මේක සිතින් හදා සිතින් මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නේ. මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නේ වේදනා සංඥා වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. වේදනා කියන්නේ මේ හැඩතලයේ විඳ හැඩතලයේ සංඥා ඒක පෙර සංඥා නව සංඥා ඒක ඒ මොහොතේ සකස් වෙන එක ඒක සකස් වීමයි සංඛාර කියන්නේ විඥානේ දැනගත්තේ පොතක් කියලා කලින් පොත් කියලා දන්නවා අපි ඒකයි මිරිඟුව පෙර සංඥා නව සංඥා වෙනවා කියන්නේ ඉතින් ඒක ගැඹුරුයි කියන්න පුළුවන් ඔබට නමුත් මෙතනදී අපේ පැහැදිලි කිරීම තියෙන්නේ කාරණේ මේ ඉස්සරහ සූත්‍රවලදීත් ඒ කාරණා නැවත පැහැදිලි කරනවා දැන්ටත් පැහැදිලි කරපු කා දේශනාව ඔබට අහන්න පුළුවන් ඉතින් එතනදී අපි සිතින් හදාගෙන බලන්නේ කියන එක මෙතනදී ඔබ සිහියට ගන්න. ඒ කියන්නේ එළියේ තියෙන දේ දකින්නව නෙමෙයි. අපි සිතුවිල්ලක් දකින්නේ. ඒකයි චිත්තේන නියති ලෝකේ කියන්නේ. අපි අපිට මේ එළියේ තියෙන දේ පේනව නෙමෙයි. අපි හිත අපි හිතින් හදාගත්ත දෙයක් දකින්නවා. ඒ කියන්නේ අපි දකින්නේ නාමීය රූපයක්, රූප සංඥාවක්. බාහිර තියෙන එකක් නෙමෙයි. ඒකට හේතුව තමයි පොත කියන්නේ නාමයක්. නාමයක් නෑ එළියේ. මහ භූත වලට මේක ගැට ගැහෙනවා රූපයේ මේ අර ඔබ දකින්න ඇති චත්තාරෝච මහ භූතාන චතුන්නංච මහ භූතං උපාදාය රූපං රූපං වදේති කියලා කියන්නේ. රූපේ හඳුන්වන්නේම මහ භූත චත්තාරෝච මහ භූත මහ භූත නිසා හටගත්ත ඒ කියන්නේ මේ මේ මහ භූත මහ භූත සාධක කරගෙන පාදක කරගෙන තමයි මේ හැඩතල එන්නේ. ඒ හැඩතලයට ගැට ගන්නවා සිතින් හදාගත්ත සිතුවිල්ල පොත කියන එක. අපි හිතනවා ඊට පස්සේ එළියේ තියෙන්නේ පොත කියලා. අම්මහා භූත වලට ගැට ගහලා බලන එක. ඒකයි රූපය නාමයෙන් ගැට ගැහෙනවා කියන්නේ. ඒකයි සිතක් කියන විඥානයේ නාම රූප ගැට ගැසීම තුලයි සිද්ධ වෙන්නේ කියන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ මේක මේක දකිනකොට වෙන් වෙලා පේනවා. සිතින් හදාගත් සම්මුති නාමයේ බාහිරට ගැට ගැහෙන එක වෙන් වෙලා පේනවා. අන්නේ පේනකොට එතනින් මිදෙනවා. ඒකයි යථාභූත ඥාණයෙන් දකිනවා කියන්නේ. එතකොට ඒ කෙනාට බාහිර පොත් හම්බ වෙන්නේ නැහැ. බාහිර මහ භූතනේ. සිතුවිලි තමයි පොත් මේ සෑඳ පොත කිව්වේ නෑ මම පොත කියලා. නාගා කිව්වේ නෑ නාගා කියලා. නුගගා කිව්වේ නෑ නුගගා කියලා. මෙන්න මේවා. අපි හදාගත්ත නම් ගොඩක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මේක සිතුවිලි. ඒකයි චිත්ත ලෝකයක් කියන්නේ. බාහිර තියෙන එකක් නෙවෙයි. ඒකයි චිත්තේ නියති ලෝකෝ කියන්නේ. අන්නේ සත්‍ය දකින්න කෙනා බාහිරට රැවටෙන්නේ නැහැ. අන්නේ එයා තමයි දර්ශනේ තියෙන කෙනා. එයා තමයි දර්ශන ඥානය කියන්නේ. දකීම එතකොට අන්න එතන තමයි යථාර්ථය දකින්න කියන්නේ යථාභූත ඥානෙ තියෙන්නේ. එතන. දකින්න තන. අරමුණේ සත්‍ය දකින්න නම් අන්නේ යථාභූත ඥානෙ අන්නේ පේනවා නෙමෙයි අපි සිතුවිල්ල දකින්නේ කියන අන්නේ පරම සත්‍ය එයාට දැනගෙන තියෙන්න ඕනේ. ඒකයි කල්යාණ මිත්‍රයාගේ වටිනාකම. ඒකයි මේ ලෝකේ පළවෙනි කල්යාණ මිත්‍රයා වන්නේ බුදුන් වහන්සේ. බුදුන් වහන්සේගෙන් තමයි අපි මේ පණවිඩය ගන්නෙ. ඉතින් මේ බුද්ධ වචනය අනුවයි අපි බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ. ඒ නිසා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුන් වහන්සේමයි. දකින්න මහානුවනේ. ඉතින් බුදුන් වහන්සේ වරක දේශනා කරනවා ආනන්දය මේ ශාසනය පවතින කල්යාණ මිත්‍රයා මතමයි. ඒකට හේතුව මේ පණිවිඩේ. සත්‍ය ධර්මයේ පණිවිඩය දෙන්නේ කල්යාණ මිත්‍රයා. ඒ කියන්නේ මේ සත්‍ය දකින්න කෙනෙක් ඕනේ කියන්නේ. මේ පොත් පාඩම් කරගත්ත කෙනෙක් නෙමෙයි පොත් පාඩම් කරගත්ත අද ගොඩක් පැටලිලානේ. අද හොයාගන්න බැරි වෙලානේ එයාලට මේ සත්‍ය. ඒක පොතක තියෙන දෙයක් නෙමෙයි. මේ සිතේ සත්‍ය දැකලා ඒ සත්‍ය අවබෝධය තුලින් යමෙක් දේශනා කරන්න ඕනි. ඒක පොතක නෑ. ඇත්ත කතාව පොතේ ඔබ දකින්නේ පණිවිඩේ ඒ පොතේ තියෙනවා ඒ දකින්න ඕනි දර්ශකයටක. නමුත් ඒක තමන්ගේ සිත තුලින් දැකින් දැකීම සිදු වෙන්න ඕනි තමන්ගෙමයි. අන්න ඒ කෙනාට පුළුවන් වෙනවා මේක ගලප ගන්න. ඒ කෙනා ඒක තමන්ගෙම ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන එක සත්‍ය දකින්න. අන්න එතනයි විදර්ශනා දෝරේ. ඉතින් ග්‍රන්ථ ධූරය හඳුනා ගන්න මේ පොත්පත් වලින් අපි ගන්න දැනුමක්. නමුත් විදර්ශනා ධූරෙන් තමයි අපි මේ සත්‍ය අවබෝධ කරන්නේ. අනේ එවැනි සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට තමයි පණිවිඩය දෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒක ඒක ඔබ ඔබගේ දැනුමට ඒ වැදගත් ඒ කාරණාව. එතකොට මෙන්න මෙතන මේ අන්තිමටම පෙන්නන තැන මේ තස්ස කායිකාපි ධර්තාව. එතකොට දැන් මේ ධර්තාවෙන් මෙදෙන මේ සත්‍ය දකින්න කෙනා. යා තත භූතස්ස දිට්ටි සාසස්ස හෝති සම්මා දිට්ටි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මෙබඳු ඒ හික්මෙන භික්ෂුවගේ යම් දෘෂ්ටියක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨියයි එතකොට මේ සම්මා දිට්ඨිය බුදුන් වහන්සේ පනවන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා නම් යමෙක් අන්න එතන ඒ භික්ෂුව ඒ සිතට එන අරමුණ සත්‍ය දකින්න කෙනා භික්ෂුව. එයාට තමයි භික්ෂුව කියන්නේ. ඒතර අන්න ඒ භික්ෂුව ඒ සිතට එන අරමුණ සත්‍ය දකින්න භික්ෂුවටයි ඒ භික්ෂුවට ආර්ය ආස්ඨාංගික මාර්ගයේ උපදීන. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනි අධීර සම්මා දිට්ඨියටපත් වෙන්නේ නැතු ඉදිරි අධීර යන එකක්වත් හමුවන්නේ නැහැ. ආරෂ්ඨාංග මාර්ගය හමුවන්නේ නාම රූප පරිත්‍යජ ඥානයේ තියෙන කෙනාටයි. එහෙම නැත්නම් තව විදියකින් කියනවා නම් දර්ශන ඥානය තියෙන කෙනාට. ඒ කියන්නේ මේ එකම දේ තමයි මේ හැම වචනයකින්ම පෙන්වන්නේ. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානි. පච්චේ පරිග්ඝා ඥානි. සම්මර්ෂණ ඥාන මේ කෙනාටයි උපදින්නේ. ඉතින් මේ වචන ගොඩක් වචන ලෞකිකයි. මෙතන වැදගත් වෙන්නේ සත්‍ය දැකීමයි. සිතට එන අරමුණේ සත්‍ය දැකීමයි. යා තථා භූතස්ස දික්කේ මෙබඳුයේ හික්මෙන ඒ ඒ යත් තතබූසස් භූතස්ස දිට්ඨි සාසස්ස හෝති සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මෙබඳු ඒ හික්මෙන භික්ෂුවගේ යම් දෘෂ්ටියක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨියයි ඉතින් ඒ අනුව තමයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ විදිහට සම්මා වාචා සම්මා සංකප්ප සම්මා වායාම ඉතින් මේ ආරියෂ්ඨාංග මාර්ගයේම උපදින්නේ අන්නේ කෙනාට. එතකොට මෙන්න මේ දැන් ඉතුරු කොටස බැලුවොත් අපි අද මහා සලායතන සූත්‍රයේ දෙවනි අධීරයේදී පුබ්බේවකෝ 50 කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුවගේ කතා දැන් මෙතන දැන් මෙතන මේ වචනයක ලොකු තේරුමක් තියෙනවා මේක මේක මේ හරියට මේ ධර්මයේ හරියට මේ සූත්‍රය තුළින් ගලප ගන්න හැකියාවක් තියෙන්න ඕනි දක්ෂතාවයක් තියෙන්න ඕනි ධර්මයේ ඔබට එතකොට ඔබට මේ සූත්‍රයෙන් පේන්න ගන්නවා දැන් මෙතන මේ පෙන්නන වචනේ ඊටම වැදගත් පුබ්බේවකෝ කියන වචනේ ඒ වගේම පුබ්බේවකෝ 50 කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති ඒ කියන්නේ කාය කම්ම වචී කම්ම මනෝ කම්ම මේ කියන්නේ අපි කියනනේ කාය සංඛාර කොටස් තුනකට බෙදලා කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියලා. එතකොට මේ මේ පුබ්බේව කියන්නේ ප්‍රතිපදාවේ යෙදෙන මේ ප්‍රතිපදාව සිතට එන අරමුණේ සත්‍ය දකින භික්ෂුව. ඒකේනා භික්ෂුවක්නේ ඔබ දැන් මේ අරමුණේ සත්‍ය දකින තැන ඔබත් ඉන්නේ භික්ෂු කියන තැන, ශ්‍රමණ කියන තැන. නැත්තම් ආර්ය භූමියේ. අපි එහෙම කියමු ආර්යයන් වහන්සේලා තමයි මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන සියල්ලම ආර්යයන් වහන්සේලා. ඒකේ ඔබට කිසිදු තාරකයක් කතාවක් මුකුත් නෑ. ඇයි සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක විතරයි අපි නම් පස්සේ යන්නේ නැහැ. අපි කරන්නේ ඒ නමුත් බුදුන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිණිසටම මේ මේ අවස්ථාව තියෙන බව පෙන්වන හේතුව තමයි මෙන්න මේක. මේ අරමුණ සිතක් තියෙනවා නම් මිදීමකුත් තියෙනවා. මෙතන සිව්වණක් පිරිසටම ඒ අවස්ථාවේ කියන්නේ තියෙනවා. ගැහණු වේවා, පිරිමි වේවා, වයසින් අඩු කෙනෙක් වේවා, වයසක කෙනෙක් වේවා ඒක අදාළ නැහැ. සිතක් තියෙනවා නම් මිදීමක් තියෙනවා. අපි කිව්වේ හැම සිතකම මේ බුද්ධ ස්වභාවය තියෙනවා කියලා. අපි කිව්වේ හැම සිතකම නිවන් දකින්න සිතක් තිබෙන බව. ඒ කියන්නේ සිතෙන් මිදෙන තැන නිවන තියෙන බව. ඔබට ඒක අපි ඉස්සරහදි පේනවා. ඔබත් හැම ඔබගේ සිත තුළ නිවන ඔබ ඔබ නොදකින තැනක පවතිනවා. ඔබට නොතේරෙන තැනකයි තියෙන්නේ. අපි ඒක ඉස්සරහට පෙන්වනවා. අපි මෙහෙම කිව්වොත් ඔබ තද නින්දට යනවනේ. අපි මීට කලින් මේ දේශනා කරලා තියෙන මේ දේශනාවකදී අපි ඒක ඉස්සරහට ගමු. ඒ කියන්නේ තද නිින්දේදී ඔබේ සිතුවිලි නැති මොහොතක් තියෙනවා. එතන ඔබගේ නිවන ඔබට අත්දකින්න මොහොත නමුත් ඒ අවබෝධය නැතුව ඒ සිද්ධ වෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි. මොකද ඒක දීර්ඝ පැහැදිලි කිරීමකින් එන්න ඕනි තනක්. නමුත් අපි නිතරම ඕක සිහි කරන ඔබට සිතුවිලි ඇති තන හරි වෙහෙසයි. තද නිින්දේදී සිතුවිලි නැහැ. ඒ කියන්නේ සිතුවිලි වෙහෙස නැති මොහොතක් තියෙනවා ඔබට තද නින්දද කියන එක. ඔබගේ වෙහෙස නිවෙන්නේ කයේ වෙහෙස නෙමේ මේක අපි පෙන්නවා මේ සිත සිතුවිලි නිසාපත් වෙන වෙහෙස. ඒ චෛසික විඩාව, චෛසික ධර්තාව. එතනයි ඔබගේ මේ ඔබට ඔබ ඔබ තෙහෙට්ටු වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කතා කරනකොට. අනේ ඒක නිවෙනවා ඔබ තද නින්දට කියලා. ඒකට හේතුව සිතුවිලි වල බර අඩු වෙනවා. පැහැල වෙනවා. එතන නිවන් මඟක් තියෙනවා. ඒ කියන්නේ එතන ඔබ නිවන ස්පර්ශන තැනක් තියෙනවා. ඒ සංඥාවත් එක්කල යනකොට සංඥා සංඥා වේදිතී නිරෝධ සමාපත්තිය කරා යන ගමන යමෙක් මේ සංඥාවත් එක්ක මේ ධර්මය පැහැදිලි කරනකොට ඔන්න ඔතන තියෙනවා. හමු වෙනවා. එතන හමු වෙනවා. තද නින්දෙදී ඒ ඔබ අත්විඳින ඒ තනක් නිවන. අපි ඒ විදිහට පුංචි උපමාවක් ඔබට දෙනවා. පුංචි ඉඟියක් ඔබට දෙනවා. මේ සිතේ ඔබ එහෙම ඒ සිතේ එහෙම ස්වභාවය ඔබ දකින ස්වභාවයක් තියෙනවා. මේක අපි සූත්‍ර වලින් පෙන්නනවා නම් ඉසිර ඉදිරියේදී මේ අපි කියවන සන්න සන්නින විසන්න සන්නින නොපියා සන්නින භූත සංඤී කියලා අපේ නුව මේ මේ මේ මෙතන ඒ විශේෂ තනක් ඒ සූත්‍රවල තියෙන අපි ඉස්සරහට කතා කරමු කාටවත් ඒක අත්හරින්න බෑ එහෙම ස්වභාවයක් මේ සිතේ තියෙනවා මේ සිතුවිලි හරි වෙහෙසයි කියලා අපි කිව්වා. සිතුවේදී වලින් මිදුණු තැන ඒ වෙහෙස නිවෙනවා කියලා අපි කිව්වා. ඉතින් මේක බොහොම බොහොම බොහොම මේ කියන අපි කියන දේ ප්‍රායෝගිකව ඒ ප්‍රායෝගික පැත්තනේ අපි කතා කරන්නේ. ඉතින් ඒතනදී අපි සත්‍ය කතා කරන්නේ. අපි මේ පොත්වල තියෙන වචන වලටම සීමා වෙලා නෙමෙයි. ප්‍රත්‍යක්ෂතාවය තුළ මේ පොතේ තියෙන දේ අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. අපි තුලින් දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් අපි ඒක දකින්න ඕනේ. අනේ දකින්න කෙනාට ඒව හම් වෙනවා. සත්‍ය පේන්න ගන්නවා. හැම තැනම පේන්න ගන්නවා. පිස්සරහට තව ටිකක් ඒ ගැන මේ සූත්‍රවලදීම සූත්‍රවලත් ඒ කාරණා පැහැදිලි කරලා තියෙනවා බුදුන් වහන්සේ. ඒ එතනින් පෙන්වන්න පුළුවන්. නමුත් ඒක ප්‍රායෝගිකව ඔබ මේ මාර්ගය තුල යනකොට ඔබට හමු වෙනවා. සිතුවිලි වෙහෙස බව, සිතුවිලි මිදෙන තැන්වල ඔබට වෙහෙස නිවෙන බව ඔබට ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. නැහැ කියන්න බෑ. ඒක තමයි සූත්‍රයෙන් පෙන්වන්නේ. දැන් මෙතනත් ඒ වගේ දෙයක් තියෙනවා. දැන් මේ පුබ්බේවකෝ 50 කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති. දැන් මේක ගත්තොත් ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුවගේ අර සාමාන්‍යයෙන් අර දැන් දැන් අර හිත විසිරෙන කෙනෙක් දැන් අපි කියනවානේ දැන් සාමාන්‍යයෙන් විවේකයට විවේක නිසිත දැන් ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන කාය විවේකය ඇති කරගෙන අර කම්සප වලින් අර ක්‍රාන්සප පිනවීම එහෙම නැත්නම් එතනින් පොඩ්ඩක් ඒ හිත මුදවගෙන ඒ කම්සප පස්සේ හඹා යන සිත එතනින් මුදවගෙන අර විවේක මෙතන අර අපි මේ ධර්මයට ප්‍රවේශ වෙනකොට මුල් අවස්ථාවේදී අපි කියනවා ඉන්ද්‍රිය සංවරය ඊටම වැදගත් ඇත්තටම මොකද ඉන්ද්‍රිය සංවරය නැතුණු හිත පේන්නේ නැහැ ඉන්ද්‍රිය අපි වැදගෙන යනවා ඒ කියන්නේ මෙතනදී කතා කරන්නේ ඇසට එන අරමුණු ඔස්සේ යමෙක් යනවා නම් එයාට ඒ සිත පේන්නේ නැති වෙනවා. ඒ සිතට රැවටිලා සිතේ වාලෙක් විදියට යන ගමන. එතකොට ඒක පුබ්බේ කියන්නේ මුල් මේ පුබ්බ. පුබ්බේ කියනතර ඔබට තේරෙනවා මේ මොහොතට පෙර මොහොත පුබ්බේ. එතකොට එතකොට ඒ එතන තමයි මේ පුබ්බේවකෝ 50 කියන තැන මේ පැහැදිලි කරන්න යන්නේ. ඒ කියන්නේ මේ මාර්ගයට මේ එන කෙනා. ඒ කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින මාර්ගයේ ප්‍රතිපදාව. ඒකනේ භික්ෂුව, ඒකනේ මේ ආර්යකාන්ත සීලය, ඒකනේ උපාදානස්කන්ධයේ උදේවැය දකින සීලය. ඒ එතනනේ එතකොට අපි මේ සත්‍ය දැකලා මිදෙන යථාභූත ඥානේ එනයි සිතට පේන්නේ පැ. එනයි සිත විසිනකොට පේන්නේ අන්න මුල් අවස්ථා ටික සංසිඳනවා කියන එක තමයි මේ මේ මේ මේ මේ වාක්‍ය තුල ඔබට දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ මේ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින දකින්න කෙනෙක් ප්‍රතිපදාවට එන්නේ මේ ධර්මයේ දැනගෙන මේ ධර්මයේ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත්ත ධර්මයේ මෙතනදී ඔහු දැනගන්නවා මේ බාහිර ඇත්තක් නෙමෙයි කියලා. ඒතකොට බාහිරට කම්පණය වෙන්නේ නැහැ. කියන්නේ බාහිර එතකොට ඒ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. සංවරත් වෙන සීලානම් කියන තැනට එන්නේ. ඒ කියන්නේ මේ නීති දාලා නෙමෙයි. ඒ අරමුණක් එනකොටම බාහිරයේම දෙයක් නැති බව දකිනකොට බාහිරට නිකන් කම්පණය වෙන්නේ ඒක අඩු වෙනවනේ. දැන් ඔබ ඔබ බාහිර එහෙම දෙයක් නැති බව දකිනවා කියන්නේ බාහිර තෙක්කලා එහෙම ගැටෙන්න යනවාද එතකොට? කවුරු හරි ඔබට කවුරු හරි මොන හරි කියනකොට ඒක ඔබේම සිතනේ ඔබට ඒක කියන්නේ. දැන් කවුරු හරි ඔබට බැන්නත් ඒ ඔබේම සිතේනේ බැනුම් කියන දෙයක් තියෙන. ඒකනේ ඔබට ඒ ඒ පටිගේ එන්නේ ගැටීමක් කියන්නේ. ඒතර මේ තමන්ගේම සිත බව දකිනකොට බාහිරින් මිදෙනකොට ඒ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවනේ අන්න මේ එන තැනට එනකොට මේ දර්ශනය තුල මේ මුල් අවස්ථාවේ අපි කියනවනේ ප්‍රතිපදාව පූර්ව භාග ප්‍රතිපදාව අපර භාග ප්‍රතිපදාව කියලා ප්‍රතිපදාව කොටස් දෙකකට කඩලායි පෙන්වන්නේ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ සද්ධාම්ම ශ්‍රවණේ ඔබ ඔය සූත්‍ර පිටක ධර්මයේ කියවන එක බණ පොත් කියවන එක බණ අහන එක කල්‍යාණ මිත්‍රයන්ගේ ධර්ම දේශනා සවන් දෙන එක දැන් මෙතනදී අපි අපිට ඒ කියන්නේ ඒ කියන්නේ අපි ධර්මයේ දැනගන්න තැන, කල්‍යාණ මිත්‍රයාගේ අසා දැනගන්න පණිවිඩය තුළ අපි සංවරයක් සිද්ධ වෙනවා. අන්ද්‍රේ ඉන්ද්‍රිය සංවරය තුළ අපේ මේ සිත දකින්න හේතු වෙනවා. ප්‍රතිපදාවට එන්නේ දන්න කෙනා දැනගත්ත කෙනා. බුදුන් වහන්සේ දේශනා කරනවා සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය. එහෙනම් සත්‍ය ඥානය කියන්නේ පූර්වභාග ප්‍රතිපදාව. පූර්වභාග ප්‍රතිපදාව මේ බුද්ධ දර්ශනය අවබෝධය තුල සෝවාන් වෙනවා කියලා අපි කලින් කිව්වේ. ඔබට දේශනාවල ඇහෙන්නේ නැති. ඒ කියන්නේ සෝවාන් වෙන්නේ භාවනා කළාද? සෝවාන් වෙන්නේ දර්ශන අවබෝධයෙන්. ඒකට බුදුන් වහන්සේම දේශනා කරනවා ධම්ම සංගීකරණය ඔබට හොඳට දකින්න ලැබෙනවා. මේ කාරණා පිටු ගණනාවක දකින්න ලැබෙනවා. ඒ කියන්නේ භාවනාවෙන් පහතබ්බ වෙන්නේ මොනවද? දස්සනෙන් පහතබ්බ වෙන්නේ මොනවද? ඒ විතරක් නෙමෙයි ඔබට මේ දස්සනා පහතබ්බා කියන එක මේ හැම සූත් ගොඩාක් සූත්‍රවල දකින්න ලැබෙනවා. ඒතර මේ දර්ශනයටපත් වෙනවා කියන එක තමයි ඒක ඒක බණ ඇසීම තුලින් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ හැම හැම බණක්ම වලට පළක් වෙන්නේ මොකද මේ දැන් මේ යුගයේ වෙන විට මේ බණ කියලා කියන සමහරලාට මේ ධර්මයේ නෙමෙයි. ඒ වෙනින් මේ වෙනින් මේ වෙනින් මිත්‍යා දෘෂ්ටික ඒ ඒ නිකන් අර ලෝකේ ඇත්ත කරගත්ත දේවල් ඒව ඇහුවට මේ දිව්‍ය ලෝක යන නිර්යන ඒ ඒ ආමිස පූජාවන් ගැන ඒ ඒ ඔබ ධර්මය කියන දේ හඳුනා ගන්න ඕනි. දැන් මේ අපි දේශනා කරන මේ එකකවත් එවැනි එවැනි දේවල් අපි ගලපලා පෙන්නනවා. එවැනි දේවල් වලින් වෙන්නේ මොකද්ද? ඒ දේ කොහොමද ධර්මයේ දකින්නේ කියලා. අපිව ප්‍රතික්ෂේප කරනවම නෙමෙයි අපි යම්කිසි ධර්මයක් පෙන්නනවා අපට. මොකද අපිත් අසෘතවත් පෘ탁ජනින් විදිහට ඒ මිත්‍යා දෘෂ්ටික භූමියේ ඉඳලා ආපු අය. අපි ඉපදුනේ අපේ දෙමාපියෝ මිත්‍යා දෘෂ්ටික භූමියේ. අපිත් ඒ දේවල් වල ගියා. ඒතකොට අපි එතනින් මිදුනේ ඒකේ සත්‍ය දැකලා. දැකලා මිදුනේ. අර දක්නා හොටයි දන්නා හොටයි කිව්වේ ඒකයි. ඒතර එතනින් මිදිලා දැනගත්ත දේ දකින්න ගත්තම තමන්ගේ දැක්මක් බවට පත් වෙනකොට එතනින් අපි මිදෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටි වලින් මිදෙනවා. අන්න එතනයි නැවත ඒ එතන රැවටීමට ලක් වෙන්නේ නැහැ මේ සිත මිදි මිදි යන ගමනක් එනවා. ආමිසේනොත් ආමස පූජා හැම එකකම ධර්මයේ දකින්න විදිහක් තියෙනවා. මේක ධර්මයේ දැනගන්නකොට ඒක තේරෙන්නේ. ඒක අපි පැහැදිලි කරලා තියෙනවා ඔබට අහන්න ලැබෙන්නේ නැති ඒ දේශනා දේශනාවට සවන් දෙන්න. එතකොට ඔබට මේ දේවල් අහන්න ලැබේ. ඉතින් මෙතන අපි පැහැදිලිව පෙන්නුවේ පූර්වභාග ප්‍රතිපදාව කියන්නේ ඔබ මේ දා කල්‍යාණ මිත්‍රාගෙන් අසා දැනගන්න සත්‍ය ධර්මයේ බාහිර සත්‍යයක් නොවන බව සිතින් අපි හදාගෙන බලන බව. එතකොට මේක චිත්තේන නියති ලෝකය කියන එක. බාහිර ඇති ලෝකයක් නොවන බව. එතකොට මේ ලෝකෙ මිදීම තමයි අතරම් භාව නිරෝධයට යනවා කියන්නේ. එහෙනම් නිවන් මඟ වෙන්නේ. එහෙමනම් අපි දුකටපත් වෙලා තියෙන බාහිර දක් තියනවා කියන තැන. හැබැයි අපි දුකෙන් මිදෙන තැන බාහිර සත්‍ය දකින්න තැන බාහිර අපිට රැවටීමක් බව පේනවා. සිත තුලයි සිත මේක මැවෙන්නේ කියලා පේනවා. ඒතර සිත තුලත් මැවෙන දේ සත්‍යයක් නොවන බව දකින්න තැනයි දුකෙන් මිදෙන්නේ. කම්පණය වෙන්නේ, ගැටෙන්නේ නැහැ. ඇලෙන්න යන්නේ අන්න එතනයි මිදීම විරාගයට යන තැන. එතකොට රාග දේශ මොහ සිත් වෙනකොට විතරාගී විතදේශී විතමෝහි මේ මේ මේ මේ මායාවේ මිදෙන තැනයි සීලු කෙලෙස් මිදෙන තැන. ඉතින් සීනාශ්‍රව රාත්භාවේ කරා යන ගමනක්. ඒක ආර්ය භූමියේ හඳුනාගෙන දැන ගැනීම තුලයි සිද්ධ වෙන්නේ. අපි මේ මේ සත්‍ය දර්ශනය මේ දර්ශනයටපත් වෙනවා කියන්නේ මෙන්න මේ බාහිර ඇත්තක් නොවන බව දකින්න එක සිත තුලත් සත්‍යයක් නොවන බව මේ දෙකෙම මිදෙන මේ සත්‍ය දකින්න කෙනා තමයි දර්ශනයටපත් වෙනවා කියන්නේ. එතකොට අන්නේ දර්ශනයටපත් වෙන කෙනාට ඒ කෙනා ඉන්ද්‍රිය සංවරයේ નિરાයාසයෙන්ම ඇති වෙනවා කියන එකයි අපි පෙන්වන්න ගියේ. එතනයි පුබ්බේවකෝ 50 කාය කම්මම් වචී කම්මම් මනෝ කම්මම් මේ සියල්ලම මේ ඔබ දන්නවා සිත කය වචනේ සංවර වීම සීලය කියලා කියනවනේ. එතකොට සිතයි අපි කතා කරන සාමාන්‍යයෙන් ඔය පොත්වල උගන්වන්නේ දහම් පාසල් දරුවන්ට එම කය වචනේ සංවර වීම සීලය කියලා. නමුත් ඒක මේක අපි එතනට මේ අපි බොහොම මේ මේකෙන් කතා කරමු මේ මේ සත්‍ය දකිනකොට අපිට දන්නවා අපි මේ සිතින් හදාගෙන බලද්දී මේ හැමදේම සංවර වීමත් සිද්ධ වෙනවා. ඉතින් එතන ඊටාම වැදගත්. අපි කිව්වා සබ්බස සූත්‍රෙත් එනවා දස්සනා පහතබ්බ කියන තැන දර්ශනයෙන් තමයි ඇත්තටම සබ්බස සූත්‍රෙත් පෙන්නනවා ඒක සෝවාන් වෙන්නේ දර්ශනයෙන් කියන එක. මේ සත්‍ය දකින්න තැන. ඒ කියන්නේ දැන් සත්කාය දෘෂ්ටියෙන් ප්‍රහීන වෙනවානේ. ඒ කියන්නේ මේ සත් කියන්නේ තියෙනවා දෘෂ්ටියක්නේ කාය. මෙතන මේ රූපේ මම කියලා හිතන. ඒක තමයි මේ ලෝකේ ඇත්ත වෙලා තියෙන්නේ. රූපේ තියෙනෙත් ලෝකෙටනේ. බාහිරනේ. එතකොට බාහිර මිදෙනවා කියන තැන සක්කාය දෘෂ්ටි ප්‍රහීන වෙනවා. ලෝකේ දකින්න සත්‍ය දකින්න තැන. එතන විචිකිච්ඡා ප්‍රහීන වෙනවා. ඒක වෙනවම දීර්ඝව කතා කරන්න ඕනේ තරක්. ඒ වගේමයි සිරබත පරාමාස මාන්‍ය තුල ඒකත් ප්‍රහීන වීම එතකොට මාන්‍ය ප්‍රහීන වෙන්නේ අවසානයේදී රහත් භාවයේදී ඒ අවිද්‍යාවත් එක්ක බැඳිලා තියෙනවා මාන්නේ දිගටම. නමුත් අර සීලබ්බ පරාමාර්ශණය වීම කෙනෙක් කෙනෙක් ඉන්න ඕනේ පරාමාර්ශණයට. කෙනා නැති වෙනකොට පරාමාර්ශණය නැති වෙනවා. ඒකයි මේ තුන් සංයෝජන පෙන්නන්නේ. එතනින් මෙදෙන තැන නැවත සසර කොහොමද මේ කතාව තුළ ඔබට මේ බාහිර සත්‍යක් නොවන බව දකින්න තැන සියල්ලෙන් මිදෙනවා. සෝතාපන්න මාර්ගය එතන තියෙනවා. ප්‍රතිපදාවේ